you ගලා ගොයමේ දලු පවන් සාලයි දහදිය මුතු කැට මල්වරු සාවි කරල් බරින් අඩ සඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරි සිට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හි රහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති ලක් දෙලනේ සත්වනි නව නිදහම් මතුනි විසිනාගෙනි ඔබ වැටුනි දැසේ කඳු නැලි පිත්සදා බලනෙමි හෙට හිරු එළියට වඩිනදිනේ අය නැති විය නැති නිවාල් යුගයක කුංචි පුතා රජ කරනු පෙනේ ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන උංචි පුතුන් ඒ ගත වෙහෙසම සතුටක් මට ඔබ සිහිවන විට උංචි පුතුන් දෙදහස් පන්සිය වසරක් තිස්සේ මාදුටු සිහිනය උන්තිපුතුම් ඔබ හට ලෝකය ඉතිකරගී මිස යානොහැකිය මට උන්තිපුතුම්